ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා මහනුවර භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේ වහන්සේ යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ.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 ඊ타මත්ම දුර්ලභව මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමත් සමග මේ ලෝකයට බුද්ධ රත්නයේ උතුම් ධර්ම රත්නයේ ආරි මහා සංඝ රත්නයේ පහළවීම සිදුවනවා. ඒ උතුම් තිසරණේ පහළවීම මේ ලෝකයට සිදුෙද්දී මේ ලෝකයට යහපත උදාවන කාල පරිච්ඡේදයක් උදාවන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුදු සසුනක් ලෝ බබලවන කාලයක මිනිස් ජීවිතයක උපදින්න ලැබීම ඊ타මත්ම දුර්ලභව කෙනෙකුට ලැබෙනා භාග්‍යයක්. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස ඊ타මත්ම සතුටු වන්නට ඕනි ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වූ සමයේ අප සියලු දෙනාම මේ මිනිස් ලොව මිනිසුන් ලෙස උපත ලැබුවා. මිනිස් ලොව මිනිසුන් ලෙස උපත ලැබූ අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ දුර්ලභ වූ වාග්ය හිමිවනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ සතුටු වන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අපි දැන් සූදානම් වන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි මා අද ඔබට කියා දෙන උතුම් දේශනාව අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායට අංගුත්තර නිකාය ලෙස හඳුන්වන ඒ උතුම් සදහම් කොටාසය තුල අන්තර්ගත වන තයෝ ධම්ම සූත්‍රයයි අපි අද ඉගෙන ගන්නෙ. තයෝ ධම්ම සූත්‍රය තුල දහම් කරුණු තුන බැගින් විස්තර වෙනවා. සංසාර දුකින් නිදහස් වනු කැමැති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් ජීවිතේ හැඩගස්වා ගත යුතු ආකාරය ගැනයි මේ සූත්‍ර දේශනාව තුළ කරුණු අන්තර්ගත වන්නේ. ජාති ජරා මරණ කියන මේ දුක් සහගත තත්වයන්ගෙන් සදහටම නිදහස් වන වැඩපිළිවෙල ආරම්භ කළ යුතු ආකාරය ගැන ඊ타මත්ම පැහැදිලිව මේ දේශනාව තුළ කරුණු අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ උතුම් සම්බුදු දෙසුම අප සියලු දෙනාටම ඊ타මත්ම වැදගත්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා සතර අපායෙන් නිදහස් වුණ සෝතාපන්න ශ්‍රාවක දරුවෙකු බවට පත්වන්නට කැමති සියලු දෙනාටම සෝතාපන්න ඵලයේ දක්වා ධර්ම මාර්ගයේ දියුණුවන ආකාරය ගැන මේ දේශනාව තුළ ඊ타ත්ම පැහැදිලිව සවිස්තරව කරුණාකාරණා අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ උතුම් දෙසුම අපට ඊ타ත්ම වැදගත්. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ නම් වූ අනීපිනු සිටුතුමා විසින් කරවා පූජා කරන ලද ආරාමේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතාවදාලා පරම පූජනීය උත්තමයන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උත්තර දුන්නා. ඒ වෙලාවේ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ උතුම් දේශනේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා තයෝමී භික්කවේ ධම්මා ලෝකේන සංවිජ්ජේයම් පින්වත් මහණෙනි මේ ලෝකයේ මේ ධර්මතා තුනක් පැවතුනේ නැතිනම් න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ මේ ලෝකේට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඉපදීම පහළවීම සිදුවන්නේ නැහැ න තතහගත පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පේය. ඒ වගේම තතහගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ලෝකයේ තුල බබලන්නේ නැහැ. එසේනම් පින්වත්නි මේ කාරණා තුන තිබුණොත් පමණයි ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම සිදුවන්නේ. ඒ වගේම ඒ ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මයේ බැබලීම සිදුවන්නේ. කතමීතයෝ මොනවද ඒ කරුණ තුන? ජාතිච පළවෙනි කරුණ තමයි ඉපදීම. ජරාච දෙවන කරුණ තමයි ජරාවට පත්වීම. මරණංච තුන්වෙනි කරුණ තමයි මරණයට පත්වීම. මෙන්න මේ කරුණ තුන ලෝකේ පවතින තාක්කල් මේ ලෝකයට සම්බුදුරජාණන් වහන්සේලාගේ උපත සිදුවනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාारण ධර්මය ලෝකයේ තුල බබලනවා. යම්තාක් සත්වයන්ගේ සත්ව ලෝක තිබෙනවා නම් මේ ඉපදීම ජරාවටපත් වීම මරණය යන ධර්මතා තුන මේ ලෝකවාසී සියලු සත්වයන්ට පොදු ධර්මතා තුනක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය තුල යම්තාක් සත්වයන්ගේ පැවැත්මක් තිබෙනවා නම් ඒ සෑම කල්හිම මේ ඉපදීමත් ජරාවටපත් වීමත් මරණයත් දකින්ට ලැබෙනවා මේ මිනිස් ලෝකයේ තුල පමණක් නොවේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, ඒ වගේම නිරය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ඒ සියලු ලෝකයන් තුල මේ ධර්මතා අපට දකින්න ලැබෙනවා. සත්වයන්ගේ පැවැත්මක් පැනවෙන්නේ මේ ඉපදීම, ජරාවටපත් වීම, මරණය යන ධර්මතා තුන තුලයි. ඉපදීම යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්ව නිකායන්ගේ යම් ඉපදීමක් ඒ වගේම විශේෂයෙන් ඉපදීමක් මෞකුස තුල බැස ගැනීමක් ඒ වගේම ස්කන්ධයන්ගේ පහළවීමක් ඒ වගේම ආයතනයන්ගේ පටිලාභයක් ආයතනයේ ඇසකන ආදී ආයතනයන්ගේ ලැබීමක් තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ එය හැඳින්වුවේ ඉපදීම ලෙස. ඒ වගේම ඉපදුණු සත්වයා දවසින් දවස ජරාවටපත් වීම උරුම කරගෙනයි තිබෙන්නේ. දවසින් දවස වයසට යෑම නම් වූ දුකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දවසින් දවස උපතින් ලැබෙන ඉන්ද්‍රයන් මෝරන්නට පටන් ගන්නවා. ඒ තුලින් අපට ජරාවට පත්වීම උරුම වෙනවා. අප කවුරුවත් ජරාවට පත්වීමට කැමති නැහැ. අපේ ඉන්ද්‍රයන් මෝරලා ඉන්ද්‍රයන් දුර්වල වෙනවාට අප කවුරුත් කැමති නැහැ. මේ ජරාවට පත්වීම කියා කියන්නේ ඉපදුණු සත්වයාට මූණ දීමට සිදුවන දුකක්. ඒ වගේම මරණය අපට මූණ දීමට සිදුවන දුක්ඛිත තත්වයක්. මරණයේදී චුත වීම ඒ වගේම මරණයටපත් වීම කලුරිය කිරීම ආදී වචන වලින් අප මරණය හඳුන්වනවා මිනිසුන් වශයෙන් වාසය කරන අපට යම් දවසක අපගේ ආදරණීය දරුවන් ඒ වගේම ආදරණීය අපට වඩාත් ආදරය කරන පුද්ගලයන් ඒ වගේම අප වඩාත් ඇලුම් කරන සියලු දේ අතහැර යම් දවසක මේ මරණය නම් වූ දුක්ඛිත තත්වයට මුහුණ දෙන්නට සිදු වෙනවා මරණයට පත්වන කෙනා නැවතත් කර්මානුරූප උපතක් ලබනවා. ඒ ඇතැම් විට තිරිසන් ලෝකයේ විය හැකියි. ඒ ඇතැම් විට പ്രേත ලෝකයේ විය හැකියි. ඒ ඇතැම් විට නිරයේ විය හැකියි. ඒ ඇතැම් විට මේ මිනිස් ලෝම විය හැකියි. එසේත් නැතිනම් දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක කර්මානුරූපව ඒ කෙනා උපත ලැබීම සිදු වෙනවා. කර්මානුරූප උපත ලැබීමේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ඊටාත්ම ස්වල්ප මිනිසුන් ප්‍රමාණයක් තමයි මරණයට පත් වුණාට පස්සේ නැවතත් මිනිස් ලෝකයක උපතක් ලබන්නේ. ඒ වගේම නැවතත් දිව්‍ය ජීවිතයක උපතක් ලබන්නේ. මහ පොළවේ තිබෙනා පස් වගේ ඊටාත්ම විශාල මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත් වුණාට පස්සේ තිරිසන් ලෝකයේ උපතක් කරා යන බවත් ඒ වගේම പ്രേත ලෝකයේ උපතක් කරා යන බවත් ඒ වගේම නිරේ උපතක් කරා යන බවත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ සියලු ලෝක ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්ත වැඩ සිටින අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඉතින් පින්වත්නි, ඒ නිසා ඔබ කරුණු තේරුම් ගත යුතුයි. බොහෝ විට අපට උපත ලබන්න සිදුවන්නේ මේ සංසාර ජීවිතය තුළ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරය වැනි ඊටාම් දුක්ඛිත ස්වභාවයෙන් යුතු ලෝකයන් තුළ. ඒ ලෝක සකස් වී තිබෙන්නේ විශේෂයෙන්ම කර්මානුරූපව දුක් විඳීම පිණිස මිනිස් ලෝ කෙනෙක් දුර්ලභව ඉපදුනත් ඔබ මොහොතක් සිතා බැලුවොත් ඔබට තේරුම් යාවි මිනිස් ලෝ වාසය කරන බොහෝ මිනිසුන්ට සැපසේ වාසය කිරීමේ අවස්ථාව අහිමි. අපි පොදුවේ සමස්ත ලෝකය ගැන කල්පනා කළොත් අප්‍රිකාව, ඒ වගේම ඉන්දියාව, ඒ වගේම ඒ වගේ නොයෙක් රට රටවල්, නොයෙක් මහද්වීප ගැන සැලකද්දී ලෝකයේ බහුතරයක් වාසය කරන්නේ ඊ타ත්ම දුක් විඳිනා මිනිසුන්. වාසය කරන රටවල් වලින් විශේෂයෙන්ම ඉතියෝපියාව වැනි රටවල් වල වාසය කරන මිනිසුන්ට කුසට ආහාරක්වත් නැතුව තමයි කාලය ගත කිරීමට සිදු වී තිබෙන්නේ. අපේ රටේ සිටිනා මිනිසුන් ගැන සැලකුවත් මේ කාලේ බොහෝම සැපසේ ජීවත් වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවත් වීම පිණිස අපි දිනපතා කොතරම්නම් අරගලයක් කළ යුතුද? ඉතින් පින්වත්නි මේ මිනිස් ලොව පවා බොහෝ දුක්ඛිත ස්වභාවයන් ප්‍රකටවයි අපට ඉපදීමට සිදු වී තිබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ඉපදීම නම් වූ ස්වභාවය ඒකාන්තයෙන්ම දුකට අයිති ස්වභාවයක්. මෙන්න මේ දේවල් තුන මේ ලෝකයේ සෑම කල්හිම ප්‍රකටව තිබෙනවා. ඒ නිසා තමයි මේ ලෝකයේට එම ඉපදීම, ජරාවට පත්වීම, මරණය නම් වූ ස්වභාවයන්ගෙන් නිදහස් වීම පිණිස සම්බුත් උතුම් ධර්මයේ දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම අත්‍යවශ්‍ය වන්නේ. ඉතින් මේ දේවල් තුන මේ ලෝකී තිබෙන නිසා මේ ලෝක මේ දේවල් තුනේ නිරන්තරයෙන්ම පීඩාවට පත්වී සිටින ලෝවාසී සත්වයන්ට ඉන් නිදහස් වී තිබීමට ඉන් නිදහස් වීමට ඇති එකම මාර්ගය ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නිසා මේ ලෝකයේ තුල ඒ උතුම් ධර්මය එකම විමුක්ති මාර්ගය ලෙස ප්‍රශංසාවට ලක්වනවා බැබලීමට ලක්වනවා ඉතින් පින්වත්නි ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමට තරම් අපි වාග්යවන්ත වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තයෝ මේ භික්කවේ ධම්මා අප්පහාය මෙන්න මේ දේවල් මෙන්න මේ ධර්මයන් තුන ප්‍රහාණය කරන්නේ නැතුව අභබ්බෝ ජාතින් පහතුන් ඉපදීම ප්‍රහාණය කිරීම අභව්‍යයි සිදුවේ නොහැකි ජරං පහතුන් ජරාවට පත්වීම ප්‍රහාණය කිරීම සිදුවේ නොහැකි මරණං පහතුන් මරණයට පත්වීම ප්‍රහාණය කිරීම සිදුවේ නොහැකි එසේනම් මේ ඉපදීම ජරාවට පත්වීම හා මරණය යන මේ දුක්ඛිත ස්වභාවයන්ගෙන් නිදහස් වීමට කැමති බුද්ධිමත් පුද්ගලයා විසින් තවත් දේවල් තුනක් ප්‍රහාණය කරන්නට ඕනි. ඒ දේවල් තුන ප්‍රහාණය කරන්නේ නැතුව ඉපදීම, ජරාවටපත් වීම, මරණය නම් වූ ස්වභාවයන්ගෙන් නිදහස් වීමේ අවස්ථාව ඒ කෙනාට හිමිවන්නේ නැහැ. ඛතමීතයෝ මොනවද ඒ දේවල් තුන? රාගං අපහාය. රාගය ප්‍රහාණය කරන්නේ නැතිව. දෝසං අපහාය. ද්වේෂය ප්‍රහාණය කරන්නේ නැතිව මෝහං අපහාය මෝහය ප්‍රහාණය කරන්නේ නැතිව ජාතියත් ජරාවත් මරණයත් යන ඒ දුක්ඛිත තත්වයන්ගෙන් නිදහස් වීම සිදු කළ නොහැකි බවයි සියල්ල දන්නා සියල්ල දකිනා වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ එසේනම් ඉපදීමෙන් නිදහස් වීමට කැමති බුද්ධිමත් මනුෂයා ජරාවට පත්වීමෙන් නිදහස් වීමට කැමති බුද්ධිමත් මනුෂයා ඒ වගේම ලෙඩවීමෙන් මරණයෙන් නිදහස් වීමට කැමති බුද්ධිමත් මිනිසයා විසින් කළ යුත්තේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කිරීමයි. අපි බොහෝ විට නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කිරීමේදී මේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කිරීම ගැන කතාබස් කරනවා. රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කිරීම පිණිස ඇති වැඩපිළිවෙල ගැන කතාබස් කරනවා. මේ උතුම් දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපූර්ව කරුණක් ඉස්මතුකට පෙන්වා වදාලා. උන්වහන්සේ වදාලා තයෝමේ භික්කවේ ධම්මේ අපහාය. පින්වත් මහණෙනි, තවත් දේවල් තුනක්, තවත් ධර්මයන් තුනක් ප්‍රහාණය කරන්නේ නැතුව අබබ්බෝ රාගං පහතුම් මේ රාගේ ප්‍රහාණය කරනවා කියන එක සිදු කරන්නට බෑ. සිදු කිරීම අභව්‍යයි. දෝසං පහතුම් ද්වේෂය ප්‍රහාණය කරනවා කියන එකත් මෝහං පහතුම් මෝහය ප්‍රහාණය කරනවා කියන එකත් සිදු කළ නොහැකි. එසේනම් ඔබට පැහැදිලි ඇති මේ රාගය ඒ කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙයට නිරන්තරයෙන්ම ආසා කරන ස්වභාවයත් ඒ වගේම ද්වේෂය අප්‍රිය අමනාප දෙයට නිරන්තරයෙන්ම ගැටීම තුල ඇතිවන චිත්ත ස්වභාවයත් ඒ වගේම මෝහය මුලාවීම තුල මේ ලෝකේ යථාර්ථය නොදැකීම තුල ඇතිවන ස්වභාවයත් යන් මේ ස්වභාවයන් තුනෙන් නිදහස් වන්නට අප කැමතිනම් අප විසින් තවත් දේවල් තුනක් ප්‍රහාණය කළ යුතු වෙනවා. ඒ දේවල් තුන ප්‍රහාණය කරන්නේ නැතුව අපට කිසිම දිනක රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කරනවා කියන කරුණ සිදු කළ නොහැකි. හතමේ තයෝ කුමක්ද ඒ දේවල් තුන? සක්කාය දිට්ඨින් අපහාය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ නැතිව විචිකිච්ඡං අපහාය. විචිකිච්ඡාව එසේත් නැතිනම් දහම ගැන ධර්මී කියා දෙන අය ගැන නොඑක් ආකාරයෙන් තිබෙනා සැකය ප්‍රහාණය කරන්නේ නැතිව සීලබ්බත පරාමාසං අපහාය ඒ වගේම සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්නේ නැතිව රාගයක් ද්වේෂයක් මෝහයක් ප්‍රහාණය කරනවා කියන කරුණ කිසි දිනක සිදු නොවන බව ධර්මයේ පිළිබඳ පරිපූර්ණ අවබෝධයකින් යුතු සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වදාලා එසේනම් පින්වත්නි රාග දේශ මොහ ප්‍රහාණය කරනු කැමති කෙනා සිදු කළ යුත්තේ සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් ප්‍රහාණය කිරීමයි කුමක්ද මේ සක්කාය දිට්ඨිය සක්කාය කියන වචනයෙන් අදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධය එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුවක් විමසා සිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සක්කාය සක්කාය කියනවා. සක්කාය සක්කාය කියන්නේ කුපමණකින්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව සක්කාය සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නම. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය යන මේ පංච උපාදානස්කන්ධය ගැන මම මගේ මගේ ආත්මේ වශයෙන් විෂයාකාරයකින් පවතින දෘෂ්ටිය අප හඳුන්වන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඊටාත්ම සරලව අපි ඒ ගැන කරුණු කීවොත් මමය මාගේ මාගේ ආත්මය වශයෙන් මේ ජීවිතේ නම් වූ ලෝකය ගැන අපි සිතෙන් සදාගත් පටලැවිල්ල සක්කාය දිට්ඨියයි. ඉතින් පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය ගැන අපේ පවතින මේ වැරදි දෘෂ්ටියයි අපි දුරු කර දුරු කළ යුත්තේ. ඒ වගේම විචිකිච්ඡාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ධර්මයේ ගැන ඒ වගේම ධර්ම කියා දෙන අය ගැන ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන නුයික් ආකාරයෙන් අපේ හිතේ පවතින සැකසංකා මේ සැක සංකා ආර්ය මාර්ගයේ ගමන් කරනා කෙනෙකුට බොහෝ බාධක පිණිස පවතිනවා. ඒ නිසා ඒ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන සැක අපි දුරු කරගන්න ඕනි. ඒ වගේම සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියා කියන්නේ මේ උතුම් නිවන් මඟ නිවන් මඟ තුල හික්මන්නේ නැතිව විමුක්තිය පිණිස නොයෙකුත් වෙනත් ක්‍රමවේද අනුගමනය කිරීම. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේගේ කාලේ විමුක්තියක් ලබන අදහසින් නොයෙක් ආකාරයේ වෘත සමාදන් වූ පිරිස සිටියා. ඇතැම් අය හරකුන් වගේ හැසිරෙමින් ගෝවෘතේ සමාදන් වී සිටියා. ඒ අය හිතුවේ සංසාරේ තමන් කරන කර්ම ශේකිරීම පිණිස හරකෙක් විදිහට වාසය කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ අය ශරීරයට අධික දුක් දුන්නා. මෙන්න මෙබඳු මිත්‍යා ප්‍රතිපදාවන්හි නියලීම තුල සීලබ්බත පරාමාසවලට ගොදුරු වීමේ හැකියාවක් කෙනෙක් තුල ජනිත වෙනවා. සීලබ්බත පරාමාස කියා හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබියදී විමුක්තිය පිණිස වෙනත් නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කිරීම. ඉතින් මෙම සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන රාග දේශ මොහ ප්‍රහාණය කරනු කැමැති ආර්ය ශ්‍රාවකයා විසින් පළමුවෙන් ප්‍රහාණය කළ යුතු වෙනවා. මේ දේවල් තුන ප්‍රහාණය කළ ශ්‍රාවකයා විශේෂ කෙනෙක්. මේ දේවල් තුන ප්‍රහාණය කළ ශ්‍රාවකයාට තමයි අප සෝතාපන්න ශ්‍රාවකයා කියා කියන්නේ. උතුම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළ ශ්‍රාවකයා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ දේවල් තුන ප්‍රහාණය කිරීමෙන් තමයි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්නේ. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීමෙන් අපට ජීවිතයේ පුදුමාකාර රැකවරණයක් උදා වෙනවා. සෝතාපන්න වූ ශ්‍රාවකයා තමයි සතර අපායන් සදහටම නිදහස් වන්නේ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරය යන මේ දුක්ඛිත තත්වයන්ගෙන් යුතු ලෝකයන්ගෙන් නිදහස් වීමේ වාග්ය උදාවන්නේ සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළ ශ්‍රාවකයාටයි. ඒ වගේම සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළ ශ්‍රාවකයා ආත්මභාව හතක් ඇතුළතදී අමා මහ නිවනින් සැනසීම ලබනවා. ඒ ආත්මභාව හත තුලත් ඒ උතුම් ශ්‍රාවක දරුවා උපදින්නේ මිනිස් ලෝකයේ හෝ දිව්‍ය ජීවිතයක් තුළ. ඉතින් බලන්න සෝතාපන්න ඵලේ සාක්ෂාත් කිරීම තරම් රැකවරණයක් පින්වත්නි මේ ලෝකයේ තුල තවත් නැහැ. ඒ නිසා ඔබත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඊටාම දුර්ලභව මේ මිනිස් ජීවිතය තුළ අපට ශ්‍රවණය කිරීමට ලැබෙද්දී අඩුම තරමේ මේ ජීවිතය තුළ සෝතාපන්න ඵලේ සාක්ෂාත් කිරීම පිණිස සෝතාපන්න මාර්ගයටවත් පිවිසෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව තවත් අපූරු දහම් කරුණක් ඉස්මතු කොට වදාලා. උන්වහන්සේ දේශනා කරනවා "තයෝ මේ භික්කවේ අපහාය" පින්වත් මහණෙනි, මෙන්න මේ දේවල් තුන, මෙන්න මේ ධර්මයන් තුන ප්‍රහාණය කරන්නේ නැතිව අභබ්බෝ සක්කාය දිට්ඨින් පහතුම්. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කියන කරුණ සිදුවේ නොහැකි. විචිකිච්ඡන් පහතුම්. සැකේ දුරු කරනවා කියන කරුණ සිදුවේ නොහැකි. සීලබ්බත පරාමාසං පහතුම් සීලබ්බත පරාමාස ප්‍රහාණය කරනවා කියන කරුණ සිදුවේ නොහැකි. එසේනම් පින්වත්නි සෝතාපන්න ඵලේ සාක්ෂාත් කරනු කැමති ශ්‍රාවකයා මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස යන මේ සංසාරයට අපව බැඳ තබන මේ සංයෝජන ධර්මයන් තුන ප්‍රහාණය කිරීමට කැමතිනම් ඔහු ඊට පෙර තවත් කරුණු තුනක් ප්‍රහාණය කළ යුතු වෙනවා. අපි ඇතැම් වෙලාවට මේ කරුණ තුන ප්‍රහාණය කරන්නේ නැතිව බොහෝ විට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීම උත්සාහ කරනවා. නමුත් පින්වත්නි ඒ කිසිසේත්ම සිදු විය නොහැකි. මේ කරුණ තුන ප්‍රහාණය කිරීමෙන් පමණයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළ හැක්කේ. ඒ නිසා ධර්මයේ පුරුදු කරනු කැමැති සදැහැති ඔබ විසින් උතුම් සෝතාපන්න ඵලේ සාක්ෂාත් කරනු කැමැති ශ්‍රාවක දරුවන් විසින් මෙන්න මේ කරුණ තුන පළමුව ප්‍රහාණය කළ යුතු වෙනවා. කතමේ තයෝ මොනවද ඒ කරුණ තුන? අයෝනිසෝ මනසිකාරං. පළවෙනි කරුණ තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයෙන් පරිබාහිරව වෙනත් නොයෙක් ආකාරයකට වැරදි ආකාරයකට Tamanගේ කල්පනාව, චින්තනය මෙහෙයවීම. නුනුවණින් විමසීම. අයෝනිසෝ මනසිකාරය දුරු කරලා අපි උපද ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියා හඳුන්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුවම අපගේ කල්පනාව හැසිරවීම. මෙහිදී පින්වත්නි අපි බොහෝ සෙයින් සැලකියමු සැලකිලිමත් විය යුතු වෙනවා. බොහෝ විට අපි බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයේ පසකින් තිබියදී අපගේ නොයෙක් පෞද්ගලික ක්‍රමවලට ධර්මයේ විමසන්නට අපි පුරුදු වෙනවා. ඒ පෞද්ගලික ක්‍රමවලට අපිට හිතෙන හිතෙන විදිහට ධර්මී ගැන විමසන්නට යෑමෙන් අපි බොහෝ දුරට අයෝනිසෝ මනසිකාරයට වැඩිීමේ වැටීමේ දොරටු විවර කර ගන්නවා. මේ නිසා උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරනු කැමති ශ්‍රාවක දරුවන් වශයෙන් අප සියලු දෙනාම තරයේ හිත්හි දරාගත යුතුයි. ධර්මයේ විමසීමේදී ඒ සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වදාළ ආකාරයටම නුවණින් විමසීමට. ඉතින් නුනුවණින් ධර්මයේ ගැන කල්පනා කිරීම අප හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය කියා. දෙවැනි කරුණ තමයි කුම්මග්ග සේවනය. කුම්මග්ග සේවනය කියා හඳුන්වන්නේ වැරදි මාර්ගයක් සේවනය කිරීම. නිවන් මඟ පිණිස වැරදි මාර්ගයක් සේවනය කිරීම. තුන්වන කරුණ තමයි චේතසෝ ලීනත්තං අපහාය. හිතේ හැකිලීම ප්‍රහාණය කරන්නේ නැතිව අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළ නොහැකි බවයි බුදු සමිඳුන් වදාළේ. අපි එහි අයෝනිසෝ මනසිකාරය ගැන කතාබස් කළා. කුම්මාර්ග සේවනය හෙවත් වැරදි මාර්ගයේ සේවනය කිරීම තුල අපි ආර්ය මාර්ගයෙන් බැහැර වෙනවා. කොහොමද අපි කුම්මාර්ග සේවනයේට එසේත් නැත්නම් වැරදි මාර්ග සේවනයේට වැටෙන්නේ? බොහෝ විට එයට හේතු වන්නේ අසත් ධර්ම ශ්‍රවණය. බොහෝ විට ධර්මයේ නාමයෙන් නොයේක් පෞද්ගලික මතිමතාන්තර අපට අද බොහෝ විට අහන්න ලැබෙනවා. ධර්මයේ නාමයෙන් ධර්මීයයි කියමින් නොයේක් පෞද්ගලික මතිමතාන්තර නොයේක් දිනා කියන ආකාරයේ අපට අද සමාජය තුළ බොහෝ විට දක්නට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් ධර්මයේ පසකින් තිබියදී ඒ ධර්මයේ ඇතැම් කොටස් පමණක් උකහාගෙන Tamanගේ පෞද්ගලික කොටස් පෞද්ගලික කල්පනාවන් ඊට මුසුකොට ඒ ධර්මය වැරදි ආකාරයෙන් විග්‍රහ කරන හැටි අද සමාජය තුල බොහෝ විට සිදු වෙනවා. අන්න ඒ ආකාරයට අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ආර්ය මාර්ගයේයි වරදවාගෙන කෙනෙක් මිත්‍යා මාර්ගයකට පිවිසෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කරුණේදී අපි බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ. අපට මේ කාලයේ පහළ වූ ඊ타මත්ම පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මී තුල සීමා වෙන්න අපි අපේ බුද්ධිය මෙහෙවන්නට ඕනි. ඒ බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු මුව මඩලින් වදාළ උතුම් දේශනා තුලම පදනම් වී අපි අපේ චින්තනය මෙහෙවන්නට ඕනි. ඒ උතුම් ධර්මයට අනුවම ඒ උතුම් සම්බුදු වදනට අනුවම අපි යෝනිසෝ මනසිකාරය කිරීම සිදු කළොත් අපි කිසිම දිනයකදී කුම්මාර්ග සේවනයේට හසුවන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වැරදි මාර්ගයේ සේවනය කිරීමෙන් මිදීමට නම් අපි පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඒ බුදු සම්මිඳුන්ගේ උතුම් ශ්‍රීමුක බුද්ධ වචනේ ඒ ආකාරයටම ශ්‍රවණය කළ යුතු වෙනවා. චේතසෝ ලීනාත් ලීනත්තා හිතේ හැකිලීම ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අපේ හිතේ නොඑක් ආකාරයට ඇතිවන හැකිලීම. නොඑක් අවස්ථාවලදී නොඑක් කාරණා නිසා අපේ හිත හැකිලීමට බඳුන්වනවා. විශේෂයෙන්ම අයෝනිසෝ මනසිකාරයත් කුමාර්ග සේවනයත් තුල වාසය කරන කෙනා ඒ තුලින් යම්සි සහනයක් අපේක්ෂා කරද්දී ඒ කෙනාට ඒ සහනේ ඒකාන්තයෙන්ම නොලැබෙද්දී ඒ කෙනාගේ ඒ කෙනාගේ සිත හැකිලෙන්නට පටන් ගන්නවා. ආර්ය මාර්ගය කියා වරදවාගෙන වැරදි මාර්ගයක් කෙනෙක් පුරුදු පුහුණු කළොත් ඒ තුලින් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට ලැබෙන ප්‍රතිඵල ඒ කෙනාට ලැබෙන්නේ නැහැ. ඉතින් අර වැරදි මාර්ගය තුල වීරිය කරනා කෙනා ඒ තුල වීරිය කිරීමෙන් වීරිය කිරීමෙන් වීරිය කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙද්දී ඒ කෙනාගේ හිත හැකිලී යනවා. ඉතින් මෙන්න මේ දේවල් තුන ප්‍රහාණය කරන්නේ නැතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කරුණු ප්‍රහාණය කළ නොහැකි. එසේනම් අපි පළමුවෙන් එම කරුණු තුන ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතු වෙනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ තවත් ඊ타ත්ම වැදගත් දහම් කරුණක් පෙන්වා වදාලා. උන්වහන්සේ වදාලා "තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය" පින්වත් මහණෙනි මේ තවත් ධර්මයන් තවත් කරුණු තුනක් ප්‍රහාණය කරන්නේ නැතිව අයෝනිසෝ මනසිකාරේ ප්‍රහාණය කරනවා කියන කරුණක්. ඒ වගේම වැරදි මාර්ගයේ සේවනීය ප්‍රහාණය කරනවා කියන කරුණක්. ඒ වගේම හිතේ හැකිලිම ප්‍රහාණය කරනවා කියන කරුණත් සිදුවේ නොහැකි. එසේනම් අපි විසින් මෙන්න මේ කරුණ තුන පළමුවෙන් ප්‍රහාණය කළ යුතු වෙනවා. කතමී තයෝ මොනවද ඒ දේවල් තුන? මුට්ට සත්‍යං අපහාය සිහියේ මොට බව ප්‍රහාණය නොකොට අසම්පජඤ්ඤං අපහාය සිහි නුවණ නැති බව ප්‍රහාණය නොකොට චේතසෝ වික්කේපං අපහාය හිතේ වික්ෂිප්ත බව, හිතේ විසිරීම ප්‍රහාණය කරන්නේ නැතිව අර කලින් සඳහන් කළ අයෝනිසෝ මනසිකාරයක් වැරදි මාර්ගයේ සේවනයක් ඒ වගේම හිතේ හැකිලීමත් කියන කරුණු ප්‍රහාණය කළ නොහැකි බවයි බුදු සමිඳුන් වදාළේ. ඉතින් එහිදී පින්වත්නි මොට සිහිය දුරු කිරීමට නම් ඒ කියන්නේ සිහියේ ඇති මොට බව දුරු කිරීමට නම් අප සතර සතිපට්ඨානය තුළ අපගේ සිහිය පුරුදු කළ යුතු වෙනවා. කය අනුව සිහිය පැවැත්විය යුතු වෙනවා. ඒ වගේම අපට නොඑක් ආකාරයෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් ලැබෙන විඳීම් ගැන සිහිය පැවැත්විය යුතු වෙනවා. ඒ වගේම නොඑක් ආකාරයේ සිතේ ඇතිවන ස්වභාවයන් පිළිබඳව සිහිය පැවැත්විය යුතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඒ ධර්මයන් තුලත් සිහිය පැවැත්විය යුතු වෙනවා. ওই සතර ආකාරයෙන් සිහිය පුරුදු කරන ශ්‍රාවකයාට මොට වූ සිහිය නම් වූ තත්වයෙන් අත මිදීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අසම්පජඤ්ඤයත් අපදුරු කළ යුතුයි. සම්පජඤ්ඤය කියා හඳුන්වන්නේ සිහි නුවණින් යුක්තව ඉරියව් පැවැත්වීම. අපි වටපිට බලද්දී ඒ වගේම අතපය දිග හරිදි හකුලවද්දී ආහාර ගනිද්දී වැසිකිලි කැසිකිලි කරද්දී පවා අපි සිහිනුවන පවත්වන්න ඕනේ. සිහිනුවන පවත්වනවා කියලා කියන්නේ හිතට අකුසල් එන්න දෙන්නේ නැතුව ඉරියව් පැවැත්වීම. ඉතින් මෙහිදී අපි මේ සම්පජන්නේ පුරුදු කිරීමේදී අපට බොහෝ වැදගත් වෙනවා අර සිහි මොට බව දුරුකොට සිටීම. ඉතින් ඒ සිහි මොට බව දුරු කරනා ශ්‍රාවකයාට නිරන්තරයෙන්ම Tamanගේ ඉරියව් තුළ සිහිය පිහිටවමින් නොයෙක් ආකාරයෙන් සිහි නුවණ පුරුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඒ ඉරියව් අපි පවත්වද්දී ඒ ඒ ඉරියව් තුල අකුසල් ඇති නොවන ආකාරයෙන් අපි අපගේ සිහිය මෙහෙවිය යුතු වෙනවා. නුවණ මෙහෙවිය යුතු වෙනවා. ඉතින් මෙහිදී ඔබට පැහැදිලි ඇති. එසේනම් අසම්පජන්්‍ය කියා හඳුන්වන්නේ අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී කෙලෙස් ඇතිවන ආකාරයට ජීවිතය ගත කිරීම. සීනුවණින් තොරව ජීවිතය ගත කිරීම. ඒ වගේම සිතේ වික්ෂිප්ත බවක් දුරු කළ යුතුයි. සිහිය මොටව ඒ වගේම අසති අසම්පජන්යෙන් වාසය කරන ශ්‍රාවකයාට හිතේ වික්ෂිප්ත බව විසිරීම සිදුවනවා කියන කරුණ નિરાයාසයෙන්ම සිදුවන්නා. මේක අරමුණු තුලට දකින රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු තුලින් එයාගේ හිත විසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් තුන ඒ කියන්නේ මොට වෙච්ච සිහියක් අසම්පජඤ්ඤයක් ඒ වගේම සිතේ වික්ෂිප්ත බවක් කියන කරුණ තුන අපි අයෝනිසෝ මනසිකාරයත් කුම්මාර්ග සේවනයත් හිතේ හැකිලීමක් දුරු කරනු කැමති නම් පළමුවෙන්ම දුරු කළ යුතු වෙනවා. නමුත් මෙතනදී මේ සෝතාපන්න ඵලයට කලින් අප පුරුදු කළ යුතු මේ ආර්ය මාර්ගයේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දුන්නා තයෝ මේ භික්කවේ ධම්මේ අපහාය තවත් ධර්මයන් තුනක් ප්‍රහාණය කරන්නේ නැතිව මේ මොට වෙච්ච සිහියත් ඒ වගේම අසම්පජඤ්ඤයත් ඒ වගේම සිතේ විසිරීමත් ප්‍රහාණය කිරීම අභව්‍යයි කියලා. ඒ කියන්නේ සිදුවිය නොහැකි කියලා. එහෙන් එසේනම් එසේනම් සිහියේ මුලා බවත්, ඒ වගේම අසම්පජඤ්ඤයත්, ඒ වගේම සිතේ විසිරීමත් ප්‍රහාණය කරනු කැමති ශ්‍රාවකයා මෙන්න මේ ධර්මතා තුන ප්‍රහාණය කළ යුතු වෙනවා. මොනවද ඒ ධර්මයන් තුන? අරියානම දස්සන කම්මිතා අපහාය. ඒ කියන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ඒ උතුම් ධර්මයට අනුව Tamanගේ ජීවිතය හැඩගස්වා ගන්නා ආර්යයන් වහන්සේලා දකින්ට ඇති අකමැත්ත ප්‍රහාණය කරන්නේ නැතිව ඒ වගේම අරිය ධම්මස්ස අසවතු කම්මිතං පහතෝ ඒ ඒ වගේම ඒ ආර්ය ධර්මය ශ්‍රවණය කිරීමට ඇති අකමැත්ත ප්‍රහාණය කරන්නේ නැතිව ඒ වගේම උපාරම්භ චිත්තං අපහාය සිදුරු සොයනා සිත ප්‍රහාණය නොකොට අර කලින් කියපු සිහි මොට බවත් ඒ වගේම අසම්පජාන්‍යයත් ඒ වගේම සිතේ විසිරීමත් ප්‍රහාණය නොකළ හැකි බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එසේනම් පින්වත්නි පළමුවෙන්ම අපි ඒ උතුම් ධර්මයේ Tamanගේ ජීවිතයට ගලපාගෙන ඒ ධර්මයට අනුවම ජීවිත ගෙවන ඒ ධර්මයේ අනුකම්පාවෙන් කියා දෙන ආර්යයන් වහන්සේලා දැකීමට ඇති අකමැත්ත දුරු කරන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ බුද්ධ වචනය ශ්‍රවණය කිරීමට ඇති අකමැත්ත දුරු කරගන්න ඕනේ. ඒ වගේම සිදුරු සොයන සිත දුරු කරන්න ඕනේ. මේක වෙලාවට අපිට පේනවා නොඑක් දහම් දෙසුම් ශ්‍රවණය කරන සමහර උදවිය ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ අර්ථයක් ජීවිතයට සලස ගන්න නෙවෙයි. ඒ බොහෝ වෙලාවට ඔය යම් යම් දහම් කරුණු ටිකක් ඉගෙනගෙන ඒ ඔස්සේ මාන්නයක් හිතේ ජනිත කරගෙන ඒ ධර්ම දේශනාව තුළ තිබෙන අඩුපාඩු සෙවීම පිණිසයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මෙන්න මේ සිදුරු සොයනා සිට තිබෙන තාක්කල් ඒ කෙනාට අර කලින් කිව් ධර්මතා තුන ප්‍රහාණය කිරීම සිදු කළ නොහැකියි. එක්තරා අවස්ථාවක එක්තරා රහතන් වහන්සේ නමක් වදාලා එයා උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ සිදුරු සොයන අදහසින් නම් එයා පිරිහිලා යන්නේ හරියට හරුවල පක්ෂයේ සඳ වගේ කියලා. ඒ වගේම ඒ කෙනා උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ සිදුරු සොයන අදහසින් නම් ඒ කෙනා හරියට පිරිහිලා යන්නේ දිය හිඳිලා යන දිය පහරක ඉන්න මාළුවෙක් වගේ කියලා. ඉතින් පින්වත්නි ඒ නිසා මේ සිදුරු සොයන සිතත් ආර්ය ධර්මයේ ඇසීමට ඇති අකමැත්තත් ඒ වගේම ආර්යයන් වහන්සේලා දැකීමට ඇති අකමැත්තත් අපි දුරු කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නමුත් කෙනෙකුට ওই දේවල් තුන ප්‍රහාණය කළ නොහැකි තවත් ධර්මතා තුනක් ප්‍රහාණය නොකොට. එසේනම් ඊට පෙර අපි තවත් කරුණු තුනක් ප්‍රහාණය කළ යුතු වෙනවා. ඒ තමයි උද්දච්චං අපහාය උද්දච්චකම එසේත් නැත්නම් අහංකාරකම ප්‍රහාණය කරන්නේ නැතිව. ඒ කියන්නේ තමනුත් දන්න කෙනෙක් කියලා ඇතිවෙන මාන්නය, උද්දච්චකම ප්‍රහාණය කරන්නේ නැතිව, අසංවරං අපහාය, අසංවර බව ප්‍රහාණය කරන්නේ නැතිව, දුස්සීලයන් අපහාය, දුස්සීල බව ප්‍රහාණය කරන්නේ නැතිව අර කලින් කියපු කරුණ තුන ප්‍රහාණය කිරීම සිදු කළ නොහැකි බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එසේනම් පින්වත්නි අපි අපේ හිතේ හදාගන්නා උද්දච්චකම දහම් කරුණු කීපයක් අපි ඉගෙනගෙන ඒ තුලින් අපි දන්න කෙනෙක් කියලා හිතලා ඇති කරගන්නා ඒ උද්දච්චකම අපි දුරු කරගන්න ඕනේ. මොකද ඒ උද්දච්චකම තිබෙනා තාක්කල් ඒ කෙනා සිදුරු හොයන්න පෙළඹෙනවා. ඒ වගේම ඒ සිදුරු හේවීම තුල ඒ කෙනාට ආරි ධර්මය ඇසීම අප්‍රිය වෙනවා. ආරි සංගයා දැකීම අප්‍රිය වෙනවා. මේ නිසා එයා සක්කාය දිට්ඨිය තුලම කොටු වෙලා Tamanගේ පෞද්ගලික පැටලවිල්ලක් තුල දිවිගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ උද්දච්චේ නම් වූ උද්දච්චේ නම් වූ පහත් මානසික ස්වභාවය උද්දච්ච උද්දච්චේ නම් වූ හීන මානසික ස්වභාවය ලාමක මානසික ස්වභාවය දුරු කළ යුතුයි. ඒ වගේම අසංවරකම දුරු කළ යුතුයි. නිරන්තරයෙන්ම සංවරව වාසය කළ යුතු වෙනවා. සිත කය වචනේ සංවර කළ යුතු වෙනවා. ඒ වගේම දුස්සීල බව ප්‍රහාණය කළ යුතු වෙනවා. උතුම් පංචශීලයේ තුල හික්මීමෙන් තමයි අපට දුස්සීල බව ප්‍රහාණය කරගත හැක්කේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා පින්වත් මහණනි නමුත් තවත් දේවල් තුනක් ප්‍රහාණය නොකොට මේ දේවල් තුන ඒ කියන්නේ අහංකාරකම අසංවරකම සහ දුස්සීලකම ප්‍රහාණය කරනවා කියන කරුණ සිදුවිය නොහැකි කියා. මොනවද මේ දේ තුන? ඒ දේවල් තුන තමයි අසද්ධියන් අපහාය සද්ධාව නැතිකම ප්‍රහාණය නොකොට අවදඤ්ඤතං අපහාය සවන් නොදීම ප්‍රහාණය නොකොට කෝසජ්ජං අපහාය කුසීතකම ප්‍රහාණය නොකොට එසේනම් අපි පළමුවෙන් සද්ධාව නැතිකම ප්‍රහාණය කළ යුතු වෙනවා සද්ධාව කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සද්ධාති තතහාගතස්ස බෝධි තතහාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි කුමක්ද තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය? තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෙස අප හඳුන්වන්නේ ඉතිපිසෝ භගවා අරහං මේ මේ කාරණා නිසා ඒ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක ආදී වශයෙන් උතුම් සම්බුදු ගුණ ඇසුරෙන් ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ අවබෝධය ගැන පෙන්වා දුන් කරුණු අපි හේතු සහිතව කරුණු සහිතව දැනගෙන අදහා ගත යුතු වෙනවා. අපගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ ලෙස ඒ බුදුරජාණන් වහන්සේව තෝරා ගත යුතු වෙනවා. අපගේ එකම මඟ පෙන්වන්නා ලෙස, එකම මඟ පෙන්වන ධර්මයේ ලෙස අපගේ ලෝකේ අසහාය වීරයාණන් වහන්සේ ලෙස ඒ බුදු සමිඳුන්ව අපි තෝරාගත යුතු වෙනවා. ඉතින් අපි සද්ධාව නැතිකම ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම සවන් නොදීම ප්‍රහාණය කළ යුතුයි. සවන් නොදීම තුල කිසිම විටක අපට ධර්මයේ තුලින් දියුණුවක් ලැබීම සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ සවන් නොදීම කියන කරුණ අපි දුරු කළ යුතුයි. ඒ වගේම කුසීතකම, කම්මැලිකමින් වාසය කරන එකත් දුරු කළ යුතුයි. කුසීතව කම්මැලිව වාසය කරනා කෙනාට කිසිම දිනයකදී මේ ධර්මයේ තුල පිළිසරණක් ලබාගත නොහැකි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නමුත් මෙන්න මේ ධර්මයන් තුන ප්‍රහාණය කළ නොහැකි තවත් ධර්මයක් ධර්මයන් තුනක් ප්‍රහාණය නොකොට එසේනම් පින්වත්නි අපි මේ ධර්මයන් තුන ප්‍රහාණය කරනු කැමති ශ්‍රාවකයා තවත් දේවල් තුනක් ප්‍රහාණය කරගත යුතු වෙනවා. දැන් බලන්න පින්වත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ආර්ය මාර්ගයේ වඩා වඩා සරල කරමින් අපට ආර්ය මාර්ගය ආරම්භ කළ යුතු ස්ථානය ගැන මේ දේශනාවේදී ඉතාමත්ම පැහැදිලිව කරුණු කාරණා ඉස්මතු කරන ආකාරය මොනවාද ඒ දේවල් තුන? ඒ දේවල් තුන තමයි අනාදරියන් අපහාය. හිතවත්කම ප්‍රහාණය හිතවත් නැතිකම ප්‍රහාණය කරන්නේ නැතිව. දෝව චස්සතං අපහාය. අකීකරුකම ප්‍රහාණය කරන්නේ නැතිව පාප මිත්තන් අපහාය පාප මිත්‍ර සේවනයේ ප්‍රහාණය කරන්නේ නැතිව අර කලින් කී දේවල් තුන ප්‍රහාණය කිරීම කිසිසේත්ම සිදු කර නොහැකි. එසේනම් ඒ උතුම් ධර්මයේ අපට කියා දෙන ආර්යයන් වහන්සේලා ගැන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන හිතවත් නැති සිත අපි දුරු කරන්න ඕනේ. ආර්යයන් වහන්සේලාට නිරන්තරයෙන්ම හිතවත් සිතක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම අකීකරුකම දුරු කරන්න ඕනේ. අකීකරුකම ඇති වෙන්නේ මානෙය තුල පිහිටලා. ඉතින් ඒ නිසා මේ අකීකරුකම නම් වූ ලාමක මානසික ස්වභාවය දුරු කරලා කීකරු සිතක් උපදව ගන්න ඕනේ. ඒ වගේම පාප මිත්‍ර සේවනය අපි දුරු කරන්න ඕනි. සද්ධර්මයෙන් අපට අපව බැහැරට කරන පාප මිත්‍රයන්ව සේවනයෙන් බැහැරවන්නට ඕනි. නමුත් පින්වත්නි මේ උතුම් දේශනයේදී තවත් සුවිශේෂී කරුණක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ තමයි තවත් කරුණු තුනක් ප්‍රහාණය කරන්නේ නැතිව මේ හිතවත් නැතිකමත් අකීකරුකමත් පාප මිත්‍ර සේවනයත් කියන කරුණු තුන ප්‍රහාණය කිරීම සිදු කළ නොහැකි. මොනවද ඒ කරුණු තුන? ඒ තමයි අහිරිකං අපහාය. පවට ලැජ්ජා නැතිකම ප්‍රහාණය කරන්නේ නැතිව. අනුත්ප්පං අපහාය. පවට බය නැතිකම ප්‍රහාණය කරන්නේ නැතිව. පමාදං අපහාය. ප්‍රමාදය ප්‍රහාණය කරන්නේ නැතිව අර කලින් කියපු අකුසල් ප්‍රහාණය කිරීම කිසිසේත්ම සිදු කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළා. පවට ලැජ්ජා නැතිකම අපි විසින් දුරු කළ යුත්තක්. පව කරන්න අපේ හිතේ ලැජ්ජාවක් තියෙන්න ඕනේ. ඒ ලැජ්ජාව තුලින් තමයි අපට අකුසලයෙන් වැළකීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම පවට බය වෙන්න ඕනේ. මොකද පාපය තුල නිරන්තරයෙන්ම දුක් විපාක අපට ලබා දෙනවා. ඉතින් මේ නිසා ඒ විපාකය ගැන සිහි කිරීමෙන් පව කරන්න අපි බය වෙන්න ඕනේ. ඒ වගේම ආර්ය මාර්ගය තුල ප්‍රමාදය දුරු කරන්න ඕනේ. පමානවි කැපවීමෙන් ධර්මීය හැසිරෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවේදී පෙන්වලා දුන්නා. ඔය ආකාරයට ප්‍රමාදය දුරු කරන, පවට බය නැතිකම දුරු කරන, පවට ලැජ්ජා නැතිකම දුරු කරන ආරි ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා. හිතවත් නැතිකම දුරු කරන්න, අකීකරුකම දුරු කරන්න, පාප මිත්‍ර සේවනය දුරු කරන්න. ඔන්න ඔය දේවල් තුන දුරු කරන ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා සද්ධාව නැතිකම දුරු කරන්න, සවන් නොදීම දුරු කරන්න, කුසීතකම දුරු කරන්න. ඔය දේවල් තුන නැති කරන ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා අහංකාරකම දුරු කරන්න, අසංවරකම දුරු කරන්න, දුස්සීලකම දුරු කරන්න. ඔය කරුණ තුන ප්‍රහාණය කරන ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා ආරි සංගරත්නේ දකින්ට ඇති අකමැත්ත දුරු කරන්න. ආර්ය ධර්මයේ අසන්ත අකමැති වීම දුරු කරන්නට ඒ වගේම සිදුරු සෙවීමේ සිතෙන් අත මිදෙන්න ඔය දේවල් තුන ප්‍රහාණය කරන ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා සිහි මුලාව දුරු කරන්න නුවණ මෙහෙවීමට නොහැකි වීම, අසම්පජන්‍ය දුරු කරන්න, සිතේ විසිරීම දුරු කරන්න. ඔය දේවල් තුන ප්‍රහාණය කරන ශ්‍රාවකයාට තමයි අවස්ථාව ලැබෙන්නේ වැරදි පිළිවෙලට හිත හැසිරවීම හේවත් අයෝනිසෝ මනසිකාරය දුරු කරන්න. ඒ වගේම වැරදි මාර්ගයේ පුහුණු කිරීම දුරු කරන්න, හිතේ හැකිලීම දුරු කරන්න. ඔන්න ඔය විදිහට ඔය දේවල් තුන ප්‍රහාණය කරන ශ්‍රාවකයාට පංච උපාදානස්කන්ධයට මමේ මාගේ යන ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය දුරු කිරීමේ අවස්ථාව ලැබෙනවා. විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු කරලා උතුම් සෝතාපන්න ඵලේ සාක්ෂාත් කිරීමේ දුර්ලභ වාසනාව උදා වෙනවා. අන්න ඒ වාසනාව උදා කරගන්නා ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේවල් තුන ප්‍රහාණය කරන ශ්‍රාවකයාට තමයි රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කරලා මේ සංසාර දුකින් සදහටම නිදහස් වීමේ වාසනාව උදා වෙන්නේ. අන්න ඊ ආකාරයට රාග දේශ මොහ දුරු කරලා උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරන ශ්‍රාවකයා ඉපදීමිනුත් ජරාවිනුත් මරණිනුත් සදහටම නිදහස් වූ සැනසීගිය සිත් ඇති පරම සුවේ සාක්ෂාත් කළ පින්වන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙහිදී මූලිකවම ඔබ කල්පනාවට ගන්න ඕනේ රාග දේශමූහ ප්‍රහාණය කිරීමට කලින් අර මුලින් කියපු චූටි චූටි ගුණධර්ම දිනු කරගන්න. ඉතින් මේ දේශනාව ඔබට බොහෝසෙයින්ම ප්‍රයෝජනවත් වේවි ආර්ය මාර්ගයේ දිනු කිරීම පිණිස. ඒ නිසා අපි පවට ලැජ්ජා නැතිකම දුරු කරලා පවට බය නැතිකම දුරු කරලා ප්‍රමාදය දුරු කරලා මේ ආර්ය මාර්ගය ප්‍රගුණ කිරීම ආරම්භ කරන ශ්‍රාවක දරුවන් බවට පත්වෙමු. අද අප ශ්‍රවණය කළ මේ ඊ타ත්ම වැදගත් උතුම් සම්බුදු දෙසුම දහම් කරුණු තුන බැගින් වදාළ ඒ තයෝ ධම්ම සූත්‍රය අප සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් ශාන්ත ප්‍රණීත අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා ඉතින් පින්වත්නි අපි විසින් අද රැස් කළ සීළු පුණ්‍ය ධර්මයන් මේ නම් සඳහන් කළ නොකළ සීළු ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වී ඒ සීළු දෙනා පරලෝව වශයෙන් සැප සලසා ගනිත්වා ඒ වගේම අද මේ උතුම් සදහම් දෙසුමට බැතිබර දායකත්වයේ සලසා දුන්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 සුබෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. This talk was recorded by Cecil J. Asingha. May he share all merits on this good deed.